සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ චිත්තසංතානය සකස් කරගත යුතු තියෙනවා. ඒ අනුව සකස් කරේ නැත්නම් අපිට ඒ දේශනාවට අනුව අපේ ජීවිතය නිවැරදිව ගෙවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මානසික වර්ධනය ඇති කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සිත සකස් කරේ නැත්නම් ඒ ධර්මය අපේ තුලින් වැඩෙන විදිහට ධර්මය අපේ තුලින් වැඩිලා යන විදිහට සිත සකස් කරේ නැත්නම් අපිට පුළුවන්කමක් ඇත්තේ නැහැ මේ ජීවිතය નિවරදිව ඒ අවශ්‍ය කරන තැනට අවශ්‍ය කරන බලාපොරොත්තු වෙන තැනට සැනසිලිදායක තැනට වර්ධනය කරගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඉතින් ඒක නිසාවෙන්ම අපි බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතයට නිවැරදි ආකාරයට එකතු කරගන්න. පින්නත් භාවනාව පිළිබඳව ඒ කියන්නේ කුසලය වැඩි වීම පිළිබඳව අපිට කැමැත්තක් තියෙන්න ඕන හැම වෙලෙම ඒකයි මේ භාවනා රාමතාවය අපේ සිත් තුළ වැඩිලා තියෙන්න ඕනේ. ඒ එතකොට තමයි දක්ෂව අනලස්ව සිහියෙන් යුක්තව පුළුවන්කමක් තියෙන්නේ අපිට ඒ භාවනාවෙන් වර්ධනය කරගත්ත ඕන දේවල් වර්ධනය කරගන්න. ඇත්තටම ඊ타ත්ම සත්‍යවාදීව තමන්ගේ සිතෙන් අහලා බලනද මට කුසල් වැඩිීමේ පැහැදිලි අවශ්‍යතාවය තියනවාද කියලා අවශ්‍යතාවය තියෙනවා ඒක අපි පිළිගන්න ඕනේ හැමෝගෙම හැමෝගෙම අවශ්‍යතාවය තියෙනවා කුසලයේ වර්ධනය කරගන්න ඕනේ කුසලයේ වර්ධනය කරගන්න ඕනේ කියලා නමුත් ඒ ඒ ප්‍රමාණවත්ද නිබඳව දැවෙන ගතියක් නිබඳව දැවෙන කියන්නේ ඇත්තටම කෙලෙස් වලින් දැවෙනවා වගේ නෙවෙයි මම මේ කියන්න උත්සාහ කරන්නේ නිබඳව උත්සාහයක් ගන්න ගතියක් මේක නැතිරුණොත් මහා විනාශයක් තව මොහොතකින් වෙන්න පුළුවන් කියලා හැම වෙලෙම අර ලාමක කුසලයන්ගේ ඇලීම කියන ස්වභාවයක් තියෙනවා සිත්වල ඒකට ප්‍රතිවිරුද්ධ වැඩපිළිවෙල හැම වෙලෙම Taman ළඟ තියෙනවද කියලා මොහොතකට විමසලා බලන්න. ඇත්තටම අපි කොයියම් විදිහකින් හරි එවැනි තත්ත්වයක් ඇති කරගන්න ඕනේ. ඒ ඇති කර ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙලක් සකස් කරගන්න ඕනේ. මොකක්ද? අධි කුසලයන් කියලා කියන ධ්‍යාන බල ආදී මේ අකුසලයන් අකුසලයන් අයින් කිරීම අයින් කරලා කුසලයන් වර්ධනය කිරීම කියන කාරණා දෙක. අපි පසුගිය සතියේ කතා කරේ පටිනිස්සග්ගානුපස්සී කියන පටිනිස්සග්ගානුපස්සනාව පිළිබඳවයි. ඊට හා සමානවම යන කාරණා තමයි භාවනා රාමතාවය වර්ධනය කර ගැනීම කියන්නේ. මේකෙදි කාරණා දෙකකට අවධානය යොමු කරන්න ඕනේ. ආරති රති සහෝහි වික්කවේ දීරෝහි මේ අධි කුසලයන්හි නොඇලීම කියලා කියන අරතිය ඒකට කියනවා අධි කුසලයන්හි රතිය කියන්නේ ඇලීම එතකොට අරති රති දෙකම විනාශ කිරීම කියන එකයි මෙතන අවශ්‍ය කරන්නේ හැබැයි මෙතන අරතිය කියලා කියන්නේ ඒ කියන්නේ මේ දීර වූ නැත්නම් ඒ වීරිය සම්පන්න භික්ෂුව සති අරති කියන දෙකම මැඩගෙන තමන්ගේ කුසලතාවයන් වර්ධනය කරගෙන නිවන් මඟ තමන්ගේ තුලින් අවබෝධ කරගන්නවා. එතකොට මොකක්ද මේ රති අරති දෙකම කියලා කියන්නේ? අදි කුසලයන්හි නොඇලීම නම් වූ අරතිය. ඒ කියන්නේ හිත මේ වෙනකොට අධි කුසලයන්හි ඇලෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා නම් ඒක අයින් කරගන්න ඕනේ. ඊළඟට ලාමක අකුසලයන්ගේ ඇලීමේ රතිය. ලාමක අකුසලයන්ගේ ඇලීමේ රතිය. ඒතර මේ දෙක අයින් කරමින් කොහොමද මේ මාර්ගයේ වැඩන කෙනා කටයුතු කළ යුත්තේ කියන එක සඳහන් කරලා තියෙනවා. භාවෙන්තෝ රමති පජහන්තෝ රමති වර්ධනය කරමින් සතුට වෙනවා ප්‍රහාණය කරමින් සතුට වෙනවා මෙන්න මේක හරීම වටින තැනක් අපිට අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ එහෙම සතුට වීමක් තියනවාද වර්ධනය කරමින් සතුට වෙනවා උදාහරණයක් කිව්වොත් එහෙම මෛත්‍රිය වර්ධනය කරමින් සතුට වෙනවා තරහ ප්‍රහාණය කරමින් සතුට වෙනවා මෛත්‍රිය වර්ධනය කරමින් සතුට වෙනවා අවිහිංසාව වර්ධනය කරමින් සතුට වෙනවා හිංසාව ප්‍රහාණය කරමින් සතුට වෙනවා මෙන්න මේ විදිහට අපි හැම වෙලේම යම කුසලය වර්ධනය කරමින් සතුට වෙන්නටත් භාවෙන්තෝ රමති භාවෙන්තෝ රමති පජහන්තෝ රමති මේ දීර වූ භික්ෂුව නැත්තම් දීර වූ ගවේෂණය කරන්නා නැත්තම් මේ මාර්ගය වඩන්නා හැම වෙලෙම අවශ්‍ය කුසල සම්පත්තිය වර්ධනය කරගනිමින් සතුට වෙනවා. අකුසලයේ ප්‍රහාණය කරමින් සතුට වෙනවා. ඒ සතුට තමයි විඳින්නේ. ඒ විතරක් නෙවෙයි අධි කුසලයන්හි නොඇලීම කියන අර්ථය මැඩලනවා. අධි කුසලයන්හි නොඇලීම නම් වූ අර්ථය මැඩලනවා. ලාමක කුසලයන්ගේ ඇලීම නම් වූ රතිය අධි කුසලයන්ගේ නොඇලීම නම් වූ අර්ථය මැඩලනවා ලාමක අකුසලයන්ගේ ඇලීම නම් වූ රතිය මැඩලනවා මේ දෙකම අයින් කරනවා ඉතින් මේ දෙකම අයින් කරද්දී මේ කියන தත්වයට තමන් පත් වෙමින් තියනවද පත් වෙමින් තියනවද කියලා නිබඳව විමසන්න ඕනේ. මේකට යම් යම් කාරණා බොහෝමයක් තියෙනවා අපි සාකච්ඡා කළ යුතු. නමුත් මේ හැම එකක්ම නෙවෙයි සමහර කරුණු කීපයක් අපි ප්‍රායෝගික භාවිතයට ගන්නවා. පළවෙනි එක තමයි අපි ගත්තොත් එහෙම කාමච්ඡන්දය. කාමච්ඡන්දය කියන එක ප්‍රහාණය කරමින් නෙක්ඛම්මය වර්ධනය කරමින් සතුට වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ ජීවිතේ. ඉතින් මෙන්න මෙතෙන්ට අවධානය කෙටියෙන් අපි යොමු කරන්න ඕනේ. නෙක්ඛම්ම සංකල්පනා කියලා කිව්වහම අපිට තියෙන්න ඕනේ පැහැදිලිවම මේ කාම වස්තුන්ගෙන් අයින් වීම, කාමචන්දයෙන් අයින් වීම නෙක්ඛම්මය. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන දේවල් වලට අධිකතර වූ කාමච්ඡන්දයක් තියෙනවා එතකොට මේ කාම වස්තුන් කෙරෙහි හැම වෙලේම හැම වෙලේම මේ කාම වස්තුන් හොයන ගතියක් තියෙනවා. අම්මා තාත්තද සහෝදර සහෝදරියෝ පවා වැටෙන්නේ. ගෙවල් දොරවල් ඉඩම් කඩම් මේ ඔක්කොම වැටෙන්නේ කාමච්ඡන්දයට. ඒක බොහෝ දේවල් කතා කරලා තියෙනවා මේ වෙනකොට. ඒ කතා කරලා තියෙන දේවල් ඇටියට කාම වස්තුන් පිළිබඳව අපිට මේක මස් කෑල්ලකට උපමා කරගෙන වියලි වියලි මස් කට්ටකට බල්ලෙක් කරගෙන මස් කට්ටකට උපමා කරගෙන එතකොට හීනයකට උපමා කරන අපි බොහෝ දේවල් කතා කරලා තියෙනවා එක එක ආකාරයට මහා චත්‍ය චත්තාලිසාකාර භාවනාවේදී ඒ බොහෝ දේවල් අපි කතා කරා ඒ පිළිබඳව සාකච්ඡා කරනවා නිවන් මාර්ග දේශනාවේ. ඉතින් ඒ වගේ දේවල් භාවිතා කරගෙන තමන් තුළ තියෙන කාමච්ඡන්දය කියලා තමයි කාම වස්තුන්ට ඇති කාම අරමුණු අරගනිමින් ඒවා කැමැත්තෙන් අරගැනීම වැඩගෙන තියෙන්න ඕනේ. කැමැත්තෙන් ඒ කාම අරමුණු ගැනීම අපේ සිතෙන් අයින් වෙලා තියෙන්න ඕනේ. ඒකේ තේරුම තමන්ගේ ලෞකික ජීවිතයෙන් අයින් වෙලා කියන එක නෙවෙයි ඒවාට තියෙන ඡන්දය අයින් වෙලා අයින් වෙලා තියෙන්න ඕනේ. ඒකෙන් අයින් වීමෙන් ඇති සැපය. ඉතින් සීල විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාංකායතන විසුද්ධිය, මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය මේ ඔක්කොම විසුද්ධි වලින් සිද්ධ වෙන්නේ අපි දැන් බොහෝ වශයෙන් කතා කරා. ඒ කතා කරපු හැම දෙයකින්ම මෙන්න මේ කාමච්ඡන්දය කාමච්ඡන්දයෙන් බැහැරවීම නිබඳව අපිට දැනෙන්න ඕනේ මං මගේ සිතෙන් මේ දේවල් බැහැර කරන ගතිය අත්දකින්න ඒක අත්දකින්න ඕනේ ඒ වගේම මේ හැම දෙයකින්ම හිත බැහැර කරගෙන මේ තියෙන මොකද මේක හොඳට දැනෙන්න ඕන අපේ පින්වත්නි කාම වස්තුත් එක කරන ගනුදෙනු වලදී හිත බොහෝම අපහසුයෙන් තමයි ඒවා භාවිතා කරන්නේ. ඒවා භාවිතා කරනකොට රිදෙන ස්වභාවය තියෙනවා. රිදෙන ස්වභාවය මොකද්ද කියලා අපි ගොඩක් කතා කරා. මොකද පංචපාදානස්කන්ධය මූලික කරගෙන මේ කාම වස්තුන් හැදෙන්නේ. එතකොට පංචපාදානස්කන්ධයේ තියෙන ස්වභාවය ගැන අපි කතා කරා. ඒක හැම වෙලේම අනිත්‍යයි. වෙනස් වෙනවා කොච්චර අපි තියාගන්න හැදුවත් හරි හරි තැනක තියාගන්න ඕනේ කියලා යම් යම් දේවල් හරි ගස්ස ගස්ස හරි ගස්ස ගස්ස කොහොම හරි හරි තැන මේ ටික තියාගන්න ඕනේ කියලා ලෝකේ හදන එක තමයි අපි ආපු දවසේ ඉඳන් කරන්නේ. ආපු දවසේ ඉඳන් මේ ලෝකෙට ආපු දවසේ ඉඳන් උත්සාහ කරන්නේ අම්මා Tamanට ඕන හැටි කෑ ගහලා හරි Tamanට ඕන හැටියට තියාගන්න මොනවත් දන්නේ නැති පුංචි ළමයා පවා කෑ ගහනවා. කෑ ගහන්නේ ඒත් මට ඕන හැටියට තියාගන්න. ඉතින් මේ පටන් ගත්ත යුද්ධය ඉවරක් නැතුව මේ වෙනකම්ම අරගෙන යන මේ යුද්ධය හින්දා මේ කාම වස්තුන් මට ඕන හැටියට තියාගැනීමේ අධිකතර වූ වෙහෙසක අධිකතර මහන්සියක අපි ඉන්නවා. එතකොට ඒ වෙහෙස මහන්සිය හින්දා ඇති වෙන පීඩනය තමයි ඒ ඒ වෙනස් වෙන හින්දා ඇති වෙන පීඩනය. ඒ විතරක් නෙවෙයි වෙනස් වෙනකොට නැවත නැවත නැවත නැවත හදන්න ඕනේ. වැල්ලේ හදන මාලිගාවක් වගේ. මේක අපි කොහොම හරි කරලා යම්තම් ගොඩනගාගෙන එක දවසකින් දෙකකින් බලනකොට හිතපු දේවල් නෙවෙයි කියලා දැනෙනවා. වෙනස් වෙලා කියලා දැනෙනවා. ඒ පීඩණයෙන් ඉඳ සිද්ධ වෙනවා. ඒ පීඩණයෙන් ඉන්නකොට ඒ ඒ විතර නෙවෙයි එතන හදන්න උත්සාහ කරනවා. එතකොට හදන්න උත්සාහ කරනකොට ඒ සඳහා දුක් විඳින්න ඕනේ. ඊට පස්සේ හදාගත්ත කියන්න ඕන ගානට ඒතකොට දන්නවා දැන් මේවා කැඩෙනවා බිඳෙනවා කියලා. මේවා වෙනස් වෙනවා කියලා දන්නවා. එතකොට ලොකු පීඩනයක් අය හදාගත්ත සම්පූර්ණ කරගත යමක් Tamanට කැමති විදිහටම සම්පූර්ණ කරගත්තත් ඒක පවත්වා ගැනීමට දුක්ඛිත ස්වභාවයකින් මහන්සි වෙන්න වෙනවා. ඒකයි කියන්නේ දුක්ඛ දුක්ඛය සංස්කාර දුක්ඛය විපරිණාම දුක්ඛය කියලා අපි දුක්ඛානුපස්සනාවේදී කතා කරා. එතකොට මේ තියෙන දුක්ඛිත ස්වභාවයන් එක්ක හිත හැම වෙලේම මේවත් එක්ක දරන උත්සාහය මේවා මේවා රැකගන්න මේ මේ කිව්ව විදිහට මේ දරන උත්සාහයෙන්ද හරි වෙහෙසක ඉන්නේ. ඒ වෙහෙසෙන් මොහොතකට අයින් වෙලා යම් නෙක්ඛම්ම සංකල්පනාවක් සීලය රකින්න ගියාම මේවා අතහැරෙන්න පටන් ගන්නවා. චිත්ත විසුද්ධිය වෙනකොට මේවා ගොඩාක් අතහැරෙන්න පටන් ගන්නවා. ධිට්ඨි විසුද්ධිය කියනකොට ඊටත් වැඩිය අතහැරෙන්න පටන් ගන්නවා. දැන් මට කතා කරන ලේසි මම මේ අපි මේවා ටික සාකච්ඡා කරලා තියෙන හින්දා. කාංකා විතරන විසුද්ධිය කියනකොට ඊටත් වැඩිය අතහැරෙනවා. ඉතින් මෙන්න මේ අතහැරෙන අතහැරෙන හැම වෙලාවකම සතුටක් විය දෙන එක විශාල සතුටක්. සීල විසුද්ධියට පත් වෙනකොටම ලොකු සතුටක් ඊට වැඩිය වැඩි චිත්ත විසුද්ධියදී ඊට වැඩිය ලොකු සතුටක් වෙනවා ditthi විසුද්ධිය ඊට වැඩිය කාංකා වේතන සුද්ධිය මග්ගා මග්ඥානස ඔය විදිහට එන්නෙන් දෙන්නෙන් හිත සතුට වෙන්න මෙන්න මේ නෙක්කම්ම හින්දා එතකොට එහෙනම් නෙක්කම්මං භාවෙන්තෝ රමති නෙක්කම්මය වර්ධනය කරලා සතුට වෙන්න ඕනේ කාමච්ඡන්දම් පදහන්තෝ රමති කාමච්ඡන්දය බැහැර කරමින් සතුට වෙන්න ඕනේ අන්න ඒ භාවනා රාමතාවය භාවනාවෙන් ලබන සතුට මේ වෙනකොට තමන්ගේ තුල තියෙනවද කියලා විමසලා බලන්න. ආය මතක් කරනවා මේක මේ ගෙදර හැරලා දාලා යන එක නෙවෙයි ගෙදර පිළිබඳව නැත්තම් ගේහ නිස්සිත වස්තු පිළිබඳව තියෙන ඡන්දය අයින් කර ගැනීමයි. එතකොටයි නෙක්කම්ම නිස්සිත සන්තෝෂය නැත්තම් නෙක්කම්ම නිස්සිත සෝමනස්සේ උපදින්නේ ගේහ නිස්සිත සෝමනස්ස අයින් කිරීමෙන්. ඒකෙදී හරි අපූර්වට තියෙනවා මේ කාරණාව. ගේහ නිස්සිත සෝමනස්සය ප්‍රහාණය වෙන්නේ නෙක්කම්ම නිස්සිත සෝමනස්සය වර්ධනය කිරීමෙන්. මේක හරියට එකම කඩයිමක දෙකක් වගේ අපි ඒකයි මේ මාත්‍රකාව තෝරගන්නේ. මොකද ආසන්න මාත්‍රකාව පටිනිස්සග්ගාන පස්සනාව. එතනෙත් අපිට මතකයි පරිත්‍යාගෝ කියන්නේ පටිනිස්සග්ග කියන වචනේට එක තේරුමක්. පක්ඛන්ද කියන්නේත් එක තේරුමක්. එතකොට ඒ කියන්නේ බහැර කිරීම ඉවත් කිරීම වගේම වද්දා ගැනීම ඇතුල් කර ගැනීම එහෙනම් එකකට එකක් ඉවත් වෙනකොට අනිත් එක ඇතුල් වෙනවා නෙක්ඛම්මය ඇතුල් වෙනකොට කාමච්ඡන්දය ඉවත් වෙනවා එහෙනම් ඒක ගැන දැනගනිමින් කරන අනුපස්සනාව නැත්තම් පංච උපාදානස්කන්ධය පිළිබඳ කරන අනුපස්සනාව පංච උපාදානස්කන්ධය විමසමින් ඒක ගැන ඒ පටිනිස්සග්ගව වාසය කිරීම පටිනිස්සග්ගාන පස්සනාව. එතකොට ඒකත් එක්ක ඇති වෙන භාවනාරාමතාවය නැත්නම් වර්ධනය කරමින් ලබන්නා වූ කුසලයේ වර්ධනය කරමින් ලබන්නා වූ සතුට නිබඳව අපිට තියෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි කාරණාව එහෙමනම්. නෙක්ඛම්මයේ වර්ධනය වෙලා තියෙනවද බලන්න යම් ප්‍රමාණයකට තමන්ගේ පැත්තෙන්. ඒ නෙක්ඛම්මයේ වර්ධනය කරමින් සතුට වෙන්න ඕනේ. එතකොට තමන් අල්ලගෙන ඉන්න කොට දේවල් තියෙනවා. ඒ වගේ නිසා සත්‍යවාදීව බලන්න. මේ වෙනකොට ජීවිතේ තදින් අල්ලගත්ත දේවල් වගේ අතර මෙන්න මේවා මේ විදිහම වෙන්න ඕනේ මේ විදිහම වෙන්න ඕනේ කියලා ඒ ඒ ඒවත් එක්ක ලොකු වෙහෙසක් තියෙනවා. අන්න ඒ වෙහෙස හොඳින් අත්දකින්න ඕනේ. ඒ කියන්නේ මේකේ ආදීනව දකින්නවා කියන තැන අපිට තේරෙන්නේ යන්නේ ඒකයි මේ වෙහෙස අත්දකින්න හොදට. මොකක්ද වෙහෙස මේ කාම වස්තුන් තදින් අල්ලාගත්තාම ඇති වෙන අධිකතර වූ පීඩිත වෙහෙසක් වෙනවා. දැන් මේක ලැබෙන්න ඕන, දැන් මේක ලැබෙන්න ඕන, ලැබිච්ච එක රැක ගන්න ඕනේ. වෙනස් වෙනවා කියන මේ ඒ වගේ හරි හරි අමාරු මේ වෙහෙරකාරී ගතියක් තියෙනවා. ඒවා රකින්න ඕනේ, ඒවා පරිස්සම් කරන්න ඕනේ, කැඩෙනකොට බෙදෙනකොට නැවත හදන්න ඕනේ. හදලා ආය කැඩෙන්න දෙන්නේ නැතුව තියාගන්න ඕනේ. ඉතින් මේ වගේ කායිකව මානසිකව ඇති වෙන වෙහෙසකාරී తত্ত্বය සම්පූර්ණයෙන්ම අයින් කරගන්න අයින් කරගන්න පුළුවන්කම තියෙන නෙක්ඛම්ම නිසෙද සෝමනස්සේ උපදවා ගත්තා. මොකද ඒකෙන්මයි අරක අයින් වෙන්නේ ඒ සෝමනස්සය උපද්දවන්න ඕනේ. සෝමනස්සය උපද්දලා තමන්ගේ හිතට ඒ සෝමනස්සය ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක විඳින්න දෙන්න ඕනේ. අපි දන්නවා මොන හරි කැම જાතිකට අපේ කැමැත්තක් තියෙනවා. එතකොට මේ කැම જાතියට තියෙන කැමැත්තත් එක්ක අපි ඒක අයින් කරන්න නිකන් උත්සාහ කරොත් එහෙම ඒක අයින් කරන්න හරි අමාරුයි. හැබැයි ඊට වැඩිය ගොඩාක් රස කැම જાතියක් අපිට හම්බ වෙනවා. එතකොට ඒ රසයෙහි හිත ඇලෙනකොට අර කලින් එක ගැන තියෙන කලින් කෑම ගැන තිබුණ ඒ ඒ කෑම වර්ගය ගැන තිබ්බ ආසාව කැමැත්ත අයින් වෙනවා. ඒ මොකද ඊට වැඩිය ලොකු කැමැත්තක් තියෙන හින්දා. නෙක්කම්ම නිශ්චිතව ලබන්නා වූ සතුටක් තියෙනවා නම් මේ ලෝකේ අන්න ඒ ලබන සතුට කාම වස්තුන්ගෙන් ලබන සතුටට වැඩිය බොහෝම වැඩි. හුඟක් අයට වෙලා තියෙන්නේ ජීවිතයේ එක කාලයකදී හරි මාසයක් හරි අඩුම ගානේ භාවිතා කරලා මේ නෙක්ඛම්මනේ සිත සතුට විඳගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ පිළිබඳව ඒ පිළිබඳව අර ඒ ඒක වින්දනය කරගන්න අවශ්‍ය දේවල් අයින් කරගන්න බෑ කුමන පරිසරයක් ලැබුණත්. ඒකට යම් උත්සාහයක් අරගෙන ඒක අයින් කරගන්න අයට පුළුවන්කම තියෙනවා පින්නත් මේ ඊ타ත්ම විශාල සතුටක් තමන්ගේ හිතෙන් උපද්දවා ගන්න. තමන්ගේ හිතෙන් විශාල සතුටක් උපද්දවා ගන්නකොට කිසිම ගැටලුවක් නැතුව අර කාමච්ඡන්දය ආදී අර කුඩා සතුටක් ලැබපු දේවල් තමන්ගේ හිතෙන් අයින් වෙන්න පටන් ගන්නවා. විශාල සතුටක් උපද්දවා ගන්නකොට කුඩා සතුටක් ලැබපු දේවල් තමන්ගේ හිතෙන් අයින් වෙනවා નિરાයාසයෙන්. මේකයි කියන්නේ නෙක්ඛමනිසිත සෝමනස්සය කාමනිසිත සෝමනස්සය බැහැර කරනවා කියලා. ඉතින් අන්න එහෙම බැහැර කර ගනිමින් අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ ජීවිතය નિවැරදිම ඉලක්කයකට අරගෙන යන්න භාවනා රමතාවය වර්ධනය කරන්නේ. ඊළඟ කාරණාව තමයි ව්‍යාපාදම් භාවෙන්තෝ රමති අව්‍යාපාදම් භාවෙන්තෝ රමති ව්‍යාපාදං පජහන්තෝ රමති එතකොට අව්‍යාපාදය නැත්තම් මෛත්‍රිය වර්ධනය කරගෙන සතුට වෙනවා ඒ මෛත්‍රියත් එක්ක තියෙන තරහා අයින් කරමින් සතුට වෙනවා ඉතින් එතකොට මේකෙදී මෛත්‍රියේහි ඇලෙන්න ඕන මෛත්‍රියේ නොහැල නොඇලෙනකමක් තියෙනවා නම් අර අපි ගත්ත අර්ථ දැක්වීමට ආය යනවා ආරති රති සහෝහි භික්කවේ දීරෝහි කියන තැන අදි කුසලයන්හි නොඇලීම නම් වූ අරතිය. ඒ කියන්නේ මෛත්‍රියේ හිත අලවා වාසය කරන්න බැරි ඒකේ නොඇලෙන ස්වභාවය අයින් වෙන්න ඕන කෙනෙක්ගේ තරහ කියන අකුසලයන්ගේ ඇලීමේ රතිය අයින් වෙනවා. රතිය අරති කියන දෙකම අයින් වෙනවා කියන්නේ ඒකයි අදි කුසලයන්හි නොඇලීම නම් වූ අරතියත් ලාමක අකුසලයන්හි ඇලීම නම් වූ රතියත් අයින් කරමින් භාවෙන්තෝ රමති. ඒ කියන්නේ මෛත්‍රිය වඩමින් සතුට වෙනවා. ඒ සතුටෙහි තමයි ඇලෙන්නේ. එතකොට සහ පජහන්තෝ රමති. තරහ අයින් කරගනිමින්. දැන් එතකොට තරහ අයින් කරගනිමින් මෛත්‍රිය වර්ධනය කරගන්නවා කියලා කියන කෙනාට හොඳට තේරෙන්න ඕනේ මොකක්ද මේ තරහා තරහෙන් මට ලැබෙන දේ මොකක්ද කියලා. පින්වත්නි තරහ කියන එක තමන්ව දවන, පුච්චන, නොසන්සුන් කරන අපි හැමදාම කියන මෝහය, අහිරිකය, අනුතප්පේ, උද්දච්චය කියන අකුසල සාධාරණ චෛතසික ධර්මයන් හැම අකුසලයකම වෙන චෛතසික ධර්මයන් උපද්දවන පාපයට බය නැති කරන ලැජ්ජා නැති කරන හිත නොසන්සුන් කරන කොහොම අපහසු ධර්මතාවයක් තමයි තරහ කියලා කියන්නේ. තරහ ආපු කෙනා විඳිනවා. තනියමම ඒ තරහ ආපු කෙනා විඳවනවා තනියමම. සමහරට වැරද්ද කරලා තියෙන වෙන කෙනෙක් අපි හැමදාම කියනවා. ඒ ලෝකයේ කෙරෙහිම මෛත්‍රියෙන් ඉන්න කෙනා කියලා කියන්නේ එයාට හැම වෙලෙම ලොකු සතුටක්. ලොකු සතුටකින් ජීවත් වෙන කවුරු මොන වැරද්ද කරත් ඒ අය ගැන විශාල මෛත්‍රී සහගත සිතුවිල්ලක් වර්ධනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ඉතා අපහසුයි සමහරලාට අවනම්බු ඉතාමත්ම දරුණු විදිහට කෙරෙන ප්‍රහාර අසාධාරණ මේ වගේ දේවල් හැමුවේ අමාරුයි අමාරු වුණත් මානවයාගේ ස්වභාවය දකිමින් තමන්ගේ කර්මය ගැන හිතමින් තියෙන පුංචි තැනක හෝ තියෙන හොඳක් දකිමින් මාත්‍රයක් හෝ තියෙන හොඳක් තමයි එහෙම නැත්නම් අපාය යනවා මේ තැනත් අනිවාර්යෙන් මේ කරන වැඩ ගැන කියලා එහෙම හිතමින් මේ අන්තිම කාලේ ගෙවන්නේ විඳින්න තැනක් නැති තරමටම පත් වෙනවා කියන එක දැනගනිමින් මේ වගේ මේ අපේ ජීවිත කාලයේ විඳින ලොකුම දුක් ගොඩක් තමයි තරහ කියලා තේරුම් ගනිමින් මොකද කරන්න ඕනේ මේ තරහා කියන මට දරා ගන්න බැරි මට විනාශකාරී තත්වයට මාවපත් කරන අනුන්ගේ වැරදි හින්දා විඳ විඳවා විඳ විඳවා ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන මේ ගැටුකාරී తত্ত্বය මං අයින් කරගන්න ඕනේ කියලා අන්න ඒක අයින් කරගන්න ගන්න උත්සාහය ගන්න. ඉතින් උඩුකය ඍජුව තියාගෙන කායික පීඩා, මානසික පීඩා ගැන හොඳින් මෙනෙහි කරලා මං කිසිම දෙයකින් මට කායික පීඩාවක්වත් මානසික පීඩාවක්වත් ලැබෙනවට කැමති නැහැ. ඒ වගේම තමයි අනිත් අයත් කියලා කොයි මොන தත්වයන් යටතේ වුණත් කෙනෙකුට මෛත්‍රියක් වැඩින විදිහට තමන්ගේ හිත සකස් කර ගැනීමෙන් විතරයි පින්වත්නි අපිට සැනසීමෙන් ඉන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් අධි කුසලයකට යන්න පුළුවන්කම තියෙන අධි කුසලයන්ගේ අධි කුසලයන් කිව්වහම අපි අපි ගත්තොත් මේ උත්තරී මනුෂ්‍ය ධර්මයන් ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන එතනින් එහාට තියෙන මාර්ගඵල ආදී දේවල් ඒ දේවල් ඒ වගේ තත්වයකට යන්න නම් මේ හැමදාම මොකක් හරි එකක් එක්ක ගැටෙන ගතිය මම අයින් කරගන්න ඕනේ, බැහැර කරගන්න ඕනේ. ඉතින් අන්න ඒ ගැටෙන ගතිය අයින් කරගන්න බැහැර කරගන්න මට තියෙන ලොකුම අවස්ථාව තමයි මේ බුද්ධ ශාසනයකදී මේ ආදීනව ආනිසංස අපිට ලැබිලා තියෙනවා. තරහ කියන එක දිගටම පුරුදු වුණොත් එහෙම ආචින්න කර්මයක් විදිහට දේශය අපේ චුතිසිතට ඇති වෙලා ඒකෙන්ද දේශසහගත භවාංග සිතක් ප්‍රතිසන්දි සිතක් ඇති වෙලා ඊළඟ භවයම දේශයේ මුල් කරගෙන වැඩිපුර දේශයේ මුල් කරගෙන ලබන උත්පත්තියක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම මෝහය මුල් කරගෙන, ලෝභය මුල් කරගෙන, ඉතින් ඒවා හින්දා මේ ජීවිතේ අපි මේවත් එක්ක ගැටුණා කියලා ඉවර වෙලා මගේ ශාරීරික ස්වභාවයම අරන් බලන්න ඒක ඒක කොච්චර අසාධාරණයක්ද මට කරන්නේ මං කොච්චර සලකනවද මේ ශරීරයට මොනවා කරත් මේ ශරීරය මට අනිත් පැත්තට කරන කරදර ස්වභාවය ගැන හිතලා ඒක තමයි කර්මය කියන්නේ ඒ වගේම තමයි බාහිර ශරීර වලින් බාහිර දේවල් වලින් කියලා කුමන හෝ ක්‍රමයක් භාවිතා කරලා Tamanට අවශ්‍ය කරන වැඩපිළිවෙල උපයා සපයා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මෛත්‍රිය යම් හිතක වර්ධනය වුණොත් බොහෝම සාන්ත ස්වභාවයකින් ඒ හිත තියෙනවා මොනම තත්වයක් අර්ථයක්වත් ලෝකයේ සියලු දෙනාටම එකසේ සලකන ගතියක් තියෙනවා තමන්ගේ සිතෙන් ඒ කියන්නේ තමන්ගේ දරුවන්ට විශේෂත්වයක් විශේෂත්වයක් දක්වන්නේ නැහැ කියන එක නෙවෙයි එතන නුවණ සහගතව තමයි මේ විශේෂත්වය දක්වන්නේ මේ අයට මගෙන් යුතුයකම වෙන්න ඕනේ. ලෝකේ ඉන්න ඔක්කොටම මට යුතුයකම් කරන්න බෑ. ඒ ඒ අයට යුතුයකම් කරන්න ඒ ඒ අයගේ දෙමාපියෝ ඉන්නවා. මේ තමයි මම බාරගත්ත වගකීම. මේ තමයි මම මේ ස්වභාව ධර්මය තුළ නිර්මාණය කරන නිර්මාණය වෙන යම්කිසි ක්‍රියාවලියකට ක්‍රියාවලියකට වගකීමක් මගේ තුළ තියෙනවා. ඒකෙන්ද මගේ දරුවන්ව මං තත්වාකාරයෙන් සකස් කරන්න ඕනේ කියලා තමන්ගේ දරුවන්ට විශේෂ සැලකිල්ලක් දැක්වත් හිතේ ඇති වෙන මෛත්‍රිය ඔකොටම එක සමානයි. හිතවත් අහිතවත් වෛරී මැදිහත් වෙන සීමාවල් නැතිව දැන් අපි ලෝකයේ මිනිස්සු ගත්තාම එහෙම කොටස් හතරකට බෙදෙන අපේ හිත ඒක බෙදලා තියෙන සීමාවල් පනවලා තියෙන්නේ මෙන්න මෙයා හිතවත් අය මෙන්න මෙයා හිතවත් අය මෙන්න මෙයා මැදිහත් අය කියලා එහෙම සීමාවන් පනවලා තියෙනවා ඒතර අන්න ඒ පනවලා තියෙන සීමාවෙන් ඔබට තමන්ගේ සිත අරගෙන ගිහලා ඒ සීමා ඛණ්ඩණය ඛණ්ඩණය වෙනවා සියලුම සත්වයෝ එකවන්න දැනෙන්න පටන් ගන්නවා ඉතින් අන්නේ එකවන්න සියලුම සත්වයන්ම දැනෙන ස්වરૂපෙට තිරසං සත්තු පවා ඔක්කොම මේ විඳින දුක් දැකලා අනේ දුක් නොවිඳීවා කියන තැනදී තමයි මේ එක දැනකට එන්නේ. කායික දුකක් මානසික දුකක් මේ කිසිම සත්‍යයකට නොවේවා කියන අරමුණෙන් තමයි එකම තැනකට එන්නේ. එහෙම නැත්නම් ඒ අයගේ තියෙන මේ හැකියාවන් තමන්ගේ දරුවෝ තමන්ගේකම යුතුයකම් කිරීම ඒ වගේ තැන්වලදී නෙවෙයි අරමුණේදී එක දැනකට එන්නේ. බොහෝ විවිධ අරමුණු තියෙනවා. නමුත් ගන්න අරමුණ කායික දුකක් මානසික දුකක් ඇති නොවේවා කියලා. ඉතින් අන්න ඒ தත්වයන් යටතේ එහෙම එකක් වාදනය කරගත්තම කොච්චර සුවයක් තියෙනවද? අන්න ඒ සුවය විඳිමින් ඒක වර්ධනය කරමින් වර්ධනය කරමින් සතුට වෙනවා සහ තරහ කියන එක ප්‍රහාණය කරමින් සතුට වෙනවා. මේ සත්‍ය තමන්ගේ තුර තියනවාද කියලා මේ වෙලාවේ විමසා බලන්න. මේ වෙලාවෙම විමසලා බලන්න මගේ මේ තුල තියෙනවා මම මෛත්‍රිය වර්ධනය කරන්න කැමැත්ත තියනවාද? නැත්තම් තරහ අයින් කරන්න ඕන මම මේ මගේ හිතේ ඇති වෙන දේශකාරී తত্ত্বය නැත්තම් මේ තියෙන ප්‍රචණ්ඩකාරී తত্ত্বය නැත්තම් අපහසු මේ මට ඕන හැටියට තියාගන්න මේවා නැහැනේ කියලා පිපිරෙන ගතිය ඊයේ දවසේ පුරාවට කොහේ තැනකදී ආපු වෙලාවක මේක ප්‍රහාණය කරන්න ඕනේ ප්‍රහාණය කරන්න ඕනේ කියලා හිතුණද කියලා බලන්න. ඒ සඳහා ඊයේ දවසේ යම් කිසි වැඩපිළිවෙලක මම හිටියද කියලා බලන්න. ඒ සඳහා මොනවා හරි පෙළඹවීමක්වත් මගේ හිතේ ඊයේ දවසේ තිබ්බද කියලා හොඳින් විමසලා බලන්න. එහෙම බලනකොට අපිට තේරෙවි මේක මගේ ළඟ මේ පිළිබඳව තියෙන සාමතාවය අඩුයි කියලා. අඩුයි නම් වාම ඒක ඇති කරගන්න ඕනේ. ආනිසංස ආදීනව හොඳට මෙනෙහි කරන්න ඕනේ. තරහේ ආනි තරහේ ආදීනව මෛත්‍රී ආනිසංස මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර කොහොම හරි ඒ தত্ত্বයන් පිළිබඳව කැමැත්ත ඇති කරගෙන ඊට පස්සේ මෛත්‍රිය වැඩෙන්න පටන් ගන්නවා කැමැත්ත ඇති වුනහම මෛත්‍රිය වඩමින් සතුට වෙන්න ඕනේ අර වෙනදා සතුට වෙච්ච දේෙන් අනිත් පැත්ත හැරුණා කියලා මේ කියන්නේ මෙයා දැන් හරි අමෝතු චරිතයක් බවට පත් වෙනවා වෙනදා වගේ නෙවෙයි එයාට එයා මෛත්‍රී සහගත සංකල්පනා වර්ධනය කරමින් තනියම ඇතුලේ ඇතුලාන්තයෙන් සතුට වෙවි ඉන්න කෙනෙක් අනිත් අය මත රඳා පැවතිලා තියෙන සතුටක් තියෙන කෙනෙක් නෙවෙයි. ඒක අන් අයට පවා ඉතා හොඳින් දැනෙන්න පටන් ගන්නවා. අන් අයට පවා ඉතා හොඳින් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකින්ද මේ භාවෙන්තෝ රමති පජහන්තෝ රමති කියන එක හොඳට මතක තියාගෙන අපි මම එහෙම කෙනෙක්ද මම ඒ தත්ත්වයට යනවාද කියලා හැම වෙලේම විමසමින් විමසමින් විමසමින් තමන්ගේ භාවනා ආරම්භතාවය වර්ධනය කරගන්න ඕනේ. අපි ඊළඟ කාරණාවටත් යන් මේවා දැන් කාමච්ඡන්දය සහ නෙක්ඛම්ම අව්‍යාපාදය සහ ව්‍යාපාදය ඊළඟ තමයි තීන විද්‍ය සහ ආලෝක සංඥාව. දැන් අපි භාවනා කරන කෙනෙකුට විශේෂයෙන්ම තීන මිද්ද ස්වરૂපයන් වර්ධනය වෙනවා. එතකොට ඒ තීන මිද්ද ස්වરૂපයන් වර්ධනය වෙන එක නවත්ත ගන්න ඒකුත් උපක්‍රමයෙන් අර ශරීරය පොඩි කරලා මස් විදු පොඩි කරලා විශේෂයෙන් එළිය බලලා ආලෝක සංඥාවක් හොඳට ඇති කරගන්නවා. ඇති කරගෙන ඒ සංඥා තුලින් ඉන්න රාත්‍රියක නම් ආලෝක සංඥාව මනසින් ඇති කරගෙන ඒක තුල ඉන්න ආලෝකමත් ස්වභාවයක විශේෂයෙන්ම ආලෝක සංඥා ඇති වෙනවා නීවර ධර්මයේ යටපත් වෙනකොට තීන මිද්දේ යටපත් වෙනකොට පින්නත්නේ අපි භාවනා කරන කෙනාට හරීම සුබදායක ආලෝක සංඥාවක් මේක අපි පැහැදිලි කරලා දෙන්න ඕනේ මේ වරද්ද ගන්න හින්දා මේක හරියට නිකන් දැන් අපි මෙහෙම මම ඔය කලින් කියලා තියෙනවා නමුත් දැනගට තියාගන්න ඕනේ අපි මෙහෙම ආලෝකමත් තැනක ඉන්නකොට අපිට ඇස් තියාගත්තොත් එහෙම අවට ආලෝකමත් ස්වභාවයක් තියෙන බව දැනෙනවා. අන්න ඒ අන්න ඒ වගේ අඳුරු තැනක වාසය කරද්දී අවට ආලෝකමත් ස්වභාවයක් තියෙන බව දැනෙන ස්වභාවයකට Tamanගේ මනස මේ ඉන්න කෙනා ආලෝකමත් ස්වභාවයක ඉන්නවා වගේ ස්වභාවය. හැබැයි ඇස්සල්ලා බලනකොට ඝන අන්ධකාරය. අන්න ඒ වගේ ආලෝක සංඥාවක් අපේ තුල ඇති වෙනවා. ඒක භාවනා කරන කෙනෙක් ලබන අත්දැකීමක්. හැබැයි ඒක ඊට කලින් සමහර වෙලාවට මේන්න මේ වගේ හිතනවා මේ ඔය දැන් මෙහෙම ඇස් පියාගත්තාම මේ බෝල බෝල වගේ න එහෙම තියෙන ආලෝකයක් වගේ එකක් සමහර වෙලාවට වැරදීමකින් කේන්ද්‍රයක් සහිත ආලෝකයක් වගේ එකක හිර වෙන ගතියක් තියෙනවා ඒක වෙනත් මානසික ස්වභාවයක් මේක එහෙම එකක් නෙවෙයි තමන් වාඩි වෙලා ඉන්න අවට ආරියට නිකන් මම දැන් කරවලේ ඉන්නවා ඝන කරුවලක ඉන්නකොට සෞම්‍යව ඊතා සෞම්‍යව හඳක් පෑවුවොත් ඒ හඳ එළිය සම්පූර්ණ විසිරිච්ච එකක්. ඒ ප්‍රදේශේ පුරාට පිරිච්ච එකක්. ඒ වගේ තමයි කාමරයක කාමරයක නම් භාවනා කරන්නේ ඒ කාමරයේ සම්පූර්ණයෙන්ම ආලෝකයෙන් පිරිච්ච ස්වභාවයක්. අන්න ඒක ඒක මේ කේන්ද්‍රයකින් කොහේ හරි තැනකින් කේන්ද්‍රයකින් කියන්නේ කොහේ හරි තැනකින් මෙහෙම ඉස්මතු වෙවි එකක් නෙවෙයි. සම්පූර්ණ ආලෝකමත් ස්වභාවයක්. මේ ආලෝකමත් ස්වභාවය අත්දැකලා ඇති. ඒ ආලෝකමත් ස්වභාවය ඇති වුනහම තීනමිද්දේ කියන එක දුවනවා. තීනමිද්දේට මොනවා වෙනවද කියලා නෑ. එතනින් එහාට එයා සාමාන්‍ය ජීවිතයට ආවත් ඒ තීනමිද්දෙන් එන බාධා එන්නේ නෑ. ගොඩක්ම අඩු වෙලා යනවා. ඉතින් ඒකින්ද ඒක වර්ධනය කරගන්නවත් එක්ක අපිට ලොකු ප්‍රීතියක් සතුටක් ඇති වෙනවා. හැබැයි ඒක අනවශ්‍ය විදිහට ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ අනවශ්‍ය විදිහට ඇලෙන්නේ නැහැ ඒකමයි භාවනාව කියලා ගන්නෙ නැහැ දැන් අපි ඒවා කතා කරා මග්ගමග්ග ඥාන දර්ශන සුද්ධිය ගැන කතා කරද්දී මතක ඇති ඕබාස පීති පසද්දි කියන විදිහට තමයි මේ ආලෝකය උපක්ලේශයක් කරගන්න නැති වෙන්න ඒ ගැන දැනගෙන ඉදිරියට යන්න ඕනේ එහෙනම් ආලෝක සංඥා භාවෙන්තු රමති තීන මිද්දං භාවෙන් තීන මිද්දං පජහන්තෝ රමති තීන මිද්දේ අයින් කරගෙන සතුට වෙනවා ආලෝක සංඥා ඇති කරගෙන සතුට වෙනවා ඊළඟටත් අපි අපි යන් උද්දච්චය කියලා කියන්නේ හිතේ ඇති වෙන නොසන්සුන් ස්වභාවය අන්න ඒ ඒ කියන්නේ වික්ෂේප වෙන ගතිය එතකොට අවිප්පේකං වික්ෂේප නොවන ස්වභාවය ඇති කරගෙන සතුට වෙනවා උද්දච්චය අයින් කරගෙන සතුට වෙනවා එතකොට කුක්කුච්චය කියන්නේ පසුතැවිලි වෙන ස්වභාවය එතකොට මේ පසුතැවිලි වෙන ස්වභාවය දැන් කුසල් වර්ධනය කරගන්නකොට නොයෙකුත් මේ පසුතැවිලි වෙන ස්වභාවය අයින් වෙනවා ඒ පසුතැවිලි වෙන ස්වභාවය අතීතයේ කරපු වැරදි වලට පසුතැවිලි වෙන ස්වභාවයත් අයින් කරගෙන අපිට සතුටු වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ ධර්මයෙන් පෝෂණය වෙනකොට ඒ தත්වයන් අපේ සිත් තුළ ඇති වෙනවා. ඉතින් සමාධිය වඩන කෙනෙක්, චිත්ත ඒකාග්‍රතාවය වඩන කෙනෙකුට මේ කියන උද්දච්ච ස්වභාවය අයින් වෙලා යනවා. හිතේ තියෙන මේ නොසන්සුන් ගතිය හරියට නිකන් හුළඟේ දෙලෙන කොඩියක් වගේ හිත මේ කාම වස්තුන් හැම වෙලේ හිත හැම වෙලේම ලෙල දෙනවා. අන්න ඒක තමයි මේ නොසන්සුන් ස්වභාවය උද්දච්ච ස්වභාවය කියලා කියන්නේ. ඒක එක තැනකට එක දෙයකට ගන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒක තමයි මෙතනින්දී සකස් කරගත යුතුව තියෙන්නේ. අපි භාවනා වර්ධනය කර යනකොට විශේෂයෙන් සමත භාවනාවක් මේ වගේ දෙයකදී හැබැයි විදර්ශනා භාවනාවකදී විදර්ශනා සමාධිය ඇති වෙනවා මොකද ඒක තුලින් කෙලෙස් අඩු වෙනකොට විදර්ශනා සමාධිය ඇති වෙනවා. ඉතින් කොහොම හරි ගමන්නේ චිත්ත ඒකාග්‍රතාවය තමයි මේ නොසන්සුන්කම අයින් කරන්නේ මේ අවික්ෂේප ස්වභාවය සහ පසුතැවිල්ල අයින් කරන්නේ. ඒ වගේම තමයි විචිකිච්ඡාව විචිකිච්ඡාව කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිරත්නය කෙරෙහි ශික්ෂාව කෙරෙහි ආදී බුද්ධ ආදී අටතන ගැන තියෙනා වූ සැකය. ඉතින් ධම්ම වවත්තානය කියලා කියන්නේ ඒ ධර්මය ගැන හොඳට හොයලා ඒ සැකය අයින් වෙන ආකාරයට එහි පස්සික වූ ධර්මයක් අපි දන්නවා හරියට කාරණා හොයනකොට භාවනාව ගැන භාවනා කමටහන් ගැන එහෙම හරියට කාරණා හොයන්න ඕන. හරියට කාරණා හෙව්වොත් වෙන්නත් නේ අපිට මැද හිස් බව අයින් වෙනවා. ඒ කියන්නේ මොකද්ද මේ මැද තියෙන අතරමැද තියෙනවා හිස් බවක් සමහර උපදේශවල. දැන් අපි භාවනා කමටහනක් කියලා ගත්තාම ඒකේ ප්‍රතිඵලයක් දැනගන්න ඕන. සමගාක් අය මේ විචිකිච්ඡාව කියන එක ඇති වෙන්නේ විනිවිද දකින්නේ නැති හින්දා. විනිවිද දකින්නේ නැහැ කියන්නේ මොකක්ද? විනිවිද දකින්නේ නැහැ කියලා කියන්නේ යම් යම් පියවරක ඉඳලා තවත් පියවරකට තමන්ගේ සිත වර්ධනය කරගන්න ක්‍රමයක්. උදාහරණයක් ගත්තොත් සීල විසුද්ධිය ඇති කරගත්ත කෙනා චිත්ත විසුද්ධිය ඇති කරගන්න ක්‍රමය. ඒතර ඒ දෙක අතර තියෙන පියවර. භාවනාවකින් වුණත් දැන් අසුභ භාවනාව ගත්තොත් අසුභ භාවනාව පටන් අරගෙන ඒකේ සමුදය වය දක්වා යන යන යා යුතු ක්‍රමයක් තියෙනවා. අසුභ භාවනාව පටන් ගත්තාම කෙක්ස්ලොම් නියද සම්මස්තහරයට ඇතමිදුර කියලා පහතම මට්ටමින් ඒකේ ඉඳලා උඩටම යන ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒ ක්‍රමය ඒ පියවර ටික අපි හරියටම දැනගන්න ඕනේ ඒ පියවර ටික හරියටම දැනගන්න ඕනේ මොකක්ද මේ එකින් එක එකින් එක එකින් එක සැක නැතුව මෙන්න මේ කොටස කරොත් ඊළඟ පියවරට යන්න පුළුවන් මේ කොටස කරොත් ඊළඟ පියවරට යන්න පුළුවන් බව පේනවා ඒකයි එහි පස්සික ස්වභාවය කියලා කියන්නේ එතකොට අපි භාවනා කමඨහනක් හෝ පිළිවෙතක් හෝ පංචිල් හරි රකින්න එක ගැන ඇයි පම් පංචිල් රකින්නේ කියලා විමසන්න ඕනේ ඒකට කියනවා පරිපුච්ඡ කතා හැම වෙලේම විමසනවා විමසනවා විමසනවා විමසනවා හැම දෙයක්ම Tamanට ලැබෙන දේ විමස විමසා විමස විමසා මේ විචිකිච්ඡාව අයින් කරන්න ඕනේ. විචිකිච්ඡාව අයින් වෙනවා සම්පූර්ණයෙන්ම පටිසම්පාදේ හරියට තේරුම් යනකොට. ඒ වගේ තමයි විචිකිච්ඡාව ආය නොනැගෙන්නම අයින් වෙනවා සෝවාන් ඵලයේදී. ඒ මොකද මේක අත්දකින්න හින්දා. ඒකට අත්දැකීම සහ දැන ගැනීම කියන්නේ දෙකක්. ඒ දැනගත්ත දේ අත්දකින්න අවශ්‍ය කරන වැඩපිළිවෙල තමන් තුළින් සකස් කරගන්න ඕනේ මේක සම්පූර්ණ කරගන්න නම් මේ ධර්මයේ තුල අපි කරන හැදීම. ඒක ඉතා පැහැදිලි. අපි මොන හරි ගුරුවරයෙක්ගෙන් අහගත්තාම විද්‍යාවට අදාළ දෙයක් අපි හිතමුකෝ ලැබ් එකට ගිහිල්ලා මෙන්න මේ ටික කරන්න ඕනේ. මේ ටික කරපුවාම මේ මෙන්න මේ ප්‍රතිඵලය ලැබෙනවා කියලා යම් පරීක්ෂණයක් කියනවා නම් ඒ පරීක්ෂණය අපි අහගත්තා නම් අහගත්තට අපිට හිතෙන්න පුළුවන් මේ ගුරුවරයාට මේක වැරදිලා ඇති. එහෙම සැක ඇති වෙන්න පුළුවන්. හැබැයි යම් කෙනෙක් කරලා බැලුවොත් ගිහිල්ලා කරලා බැලුවොත් මේ සැකේ නැති වෙනවා. එතකොට සැකය දුරු වෙන්න නම් ධම්මවත්තානේ වර්ධනය කරගන්න ඕනේ. ඒතර ධම්මවත්තානම් භාවෙන්තෝ පජහත් භාවෙන්තෝ රමති විචිකිච්ඡං පජහන්තෝ රමති. විචිකිච්ඡාව අයින් වෙනවා. එතකොට හරියට ධර්මය ගැන ගවේෂණය කරන කෙනෙකුට විචිකිච්ඡාව ප්‍රහාණය වෙනවා. විචිකිච්ඡාව ප්‍රහාණය වෙනකොට ධර්මයේ පිළිබඳ දන්න හැඟීම වර්ධනය වෙනකොට අපි දැනගන්න මේ දෙක එකවර වෙන්නේ. හරියට නිකන් ආලෝකයයි අඳුරයි වගේ අඳුර තියෙන තැනකට ආලෝකය වැටෙනකොට සිද්ධි දෙකක් වෙනවා. අපි ඊයේ පෙරේදත් කතා කරා. ඒ සිද්ධි දෙක තමයි අඳුර අයින් වීම සහ ආලෝකය පතිත වීම. ආලෝකය පතිත වෙනවත් එකම ওই දෙකම කිව්වම හරි අඳුර අයින් වුණා කිව්වොත් අපි දන්නවා ආය අමුතුවෙන් කියන්නේ නැහැ එතන එළිය තියෙනවා කියලා. එළිය වැටෙනවා කිව්වොත් අපි අමුතෙන් කියන්නේ නැහැ අඳුර නැහැ කියලා දන්නවා. අන්න ඒ වගේ මේ කතා කරන ධර්මතාවලත් මේවා ඒ මොහොතේ යම්කිසි කෙනෙකුට මෛත්‍රිය තියෙනවා නම් තරහ නැහැ. ඒ මොහොතේ නෙක්ඛම් සංකල්පය තියෙනවා නම් ඒ මොහොතේදී නෙක්ඛම් සංකල්පනාවයි කාම සංකල්පනාවයි එකට එන්නේ නැහැ. මෛත්‍රිය තරහයි එකට එන්නේ නැහැ. ඉතින් ඒකින්ද මේ මේ අකුසල් වලට ප්‍රතිවිරුද්ධ කුසල ධර්මයන් ප්‍රබල කුසල ධර්මයන් ටිකක් තමයි මෙතෙන්දී අපි සාකච්ඡා කරන්නේ. ඒවා වර්ධනය කරගෙන අපි කොහොම හරි මේ කියන මානසික මට්ටමකට එන්න ඕනේ. ඉතින් අද දවසේ අපි පැවරුමක් විදිහට අපි කතා කරේ පංච නීවරණයන් පිළිබඳව. තව චුට්ටක් එහාට අපි කතා කරන්න අවස්ථාවක් තියෙනවා. නමුත් මේ පංච නීවරණ ධර්මයන් යටපත් කරමින් කාමච්ඡන්දය යටපත් කරමින් නෙකම් සංකල්පනා ඇති කරගන්න එක ව්‍යාපාදය යටපත් කරමින් මෛත්‍රිය ඇති කරගන්න එක තීන මිද්දේ යටපත් කරමින් ආලෝක සංඥාව ඇති කරගන්න විදිහට උද්දච්චය අයින් කරගනිමින් අවික්ෂේපය වර්ධනය කරගන්න විදිහට විචිකිච්ඡාව අයින් කරමින් ධම්මවත්තානේ වර්ධනය කරගන්න විදිහට එතකොට මේවා මං මගේ පැත්තෙන් මේ වෙනකොට සිද්ධ වෙනවද කියලා දැනට මගේ නීවරණ යටපත් වීමක් තියනවද කියලා හොඳින් බලන්න ඕනේ. මගේ නීවරණයන් යටපත් වීමක් තියනවාද? ඒ ඒ යටපත් වීම තියෙනවා නම් ඒකෙන් සතුට වෙන්න ඕනේ. ඒක යටපත් වෙන්න හේතු වෙච්ච මේ කියපු කාරණාවල වර්ධනයක් තියෙනවා නම් ඒකෙන් සතුට වෙන්න ඕනේ. එහෙම තමන් දිහා බල බල බල බල හරි මම බලාපොරොත්තු වෙච්ච ඉලක්කයට හරියට නිකන් අවුරුද්දෙන් අවුරුද්දට අවුරුද්දෙන් අවුරුද්දට එක පන්තියකින් තවත් පන්ති මහන්සි වෙලා ඉගෙන ගන්න ළමයා විශිෂ්ට සාමාර්ථයක් සාමාර්ථයක් ලබා ගත්තාම ඊළඟ පන්තියට ඊළඟ මට්ටමට ඉහළට ගියා කියලා දැනගත්තාම ගොඩාක් සතුට වෙනවා. ඒ වගේ මේ ප්‍රාථමික පට්ටමේම පල්ලෙහාම තියෙන නීවරණයන් වලට යටවෙච්ච හිත අන්න ඒක ක්‍රමානුකූලව ටික ටික ටික ටික ටික ටික Tamanට අවශ්‍ය කරන තැනට වර්ධනය කර ගන්නකොට ඒ වර්ධනය කර ගනිමින් හිත සතුට කර ගන්න ඕනේ. එන්නේ ඒක තමයි කියන්නේ භාවෙන්තෝ පජහති. භාවෙන්තෝ භාවෙන්තෝ රමති භාවෙන්තෝ රමති පජහන්තෝ රමති එතකොට එහෙනම් නීවරණ ධර්මයන් යටපත් කරගෙන අපි බොහෝ වශයෙන් මේ සුවදායක தত্ত্বය ඇති කරගන්න ඕනේ ඉතින් ඒක අද දවසේ අපි භාවනාවක් විදිහට සිද්ධ කරන්න ඕනේ මේක පැත්තකටලා ඉඳගෙන තමන්ගේ ජීවිතය ගැන පොඩ්ඩක් බලන්න හැරිලා බලන්න මම කොහොමද දැන් මං විදර්ශනා වඩන කෙනෙක් නම් මං මම භාවනාව තුළ හෝ ධර්ම ශ්‍රවණය කරලා හෝ මාර්ගය වර්ධනය කිරීමේ අරමුණකින් කටයුතු කරන කෙනෙක් නම් මේක මගේ ළඟ වර්ධනය වීම මාර්ගය නැත්නම් සෝවාන් මාර්ගය දක්වා යන තත්වයකට යන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට මේ මේ ආරම්භය තුල මූලික දේවල් තුලක්වත් මම ඉන්නවද මම මේ සඳහා යම් කිසි මෙහෙයුමක් කරනවද? පැහැදිලි මෙහෙයුමක් මගේ අතුලාන්තයෙන් තියනවද? නැත්නම් බණ අහන වෙලාවට විතරක් ඇහිලා ඒක ගැන අදහසක් ඇති කරගෙන මේක අයින් කිරීමේ වැඩපිළිවෙල මගේ තුල උපදවා ගන්නෙ නැද්ද? කියලා අපි බොහෝම සුපරීක්ෂාකාරීව මේ ඒ ඒ දේවල් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ සිද්ධ ටික ටික හරි මේ නෙක්කම සංකල්පනා ව්‍යාපාර සංකල්පනා මේ වගේ අවශ්‍ය කරන සංකල්පනා වර්ධනය වෙලා තියෙනවා නම් ඒ වර්ධනය වෙලා තියෙන ටික ගැන නැවත නැවත හිතලා හිතලා හිතලා හිතලා හිතලා ඒක හරි මගේ මෙහෙම වෙලා තියෙනවා මෙහෙම වෙලා තියෙනවා මෙහෙමයි කියලා ඒ ටික හිතලා සන්තෝෂ වෙන්න ඕනේ ඒ වගේම වර්ධනය වෙලා නැති ඒවා තියෙනවා නම් අන්න ඒවා ප්‍රහාණය කරගන්න ඕනේ කියලා ඒ ප්‍රහාණය කරමින් සතුට වෙන්න ඕනේ. ඉතින් ඒ විදිහට මම කරනවද කියලා අද දවසේ අනිත් පැත්ත හැරිලා තමන්ගේ පැත්තෙන් මේ නීවරණ ධර්මයන් ටික ගැන බලන්න. ඒ වගේම අපි ඊළඟ කාරණාවටත් යන් යම් කිසි කෙනෙකුට අපි දන්නවා අවිද්‍යාව පහවෙන්න නම් ඥානය උපදින්න ඕනේ. අවිද්‍යාව පහවෙන්න නම් ඥානය උපදින්න ඕනේ. එතකොට මෙන්න මේ හොඳට තේරුම් ගන්න ඕනේ පටිච්ච සමුප්පන්නව අපි කල්පනා කරොත් එහෙම මේ අවිද්‍යාව තියෙන තාක්කල් පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනංජාභි සංස්කාරයන් ඇති වෙනවා. අවිද්‍යාව තියෙන තාක්කල් පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනංජාභි සංස්කාරයන් ඇති වෙනවා. ඒවා ඇති වෙනකොට මොකද වෙන්නේ සංකාරපත්‍ය විඥාන. එතකොට ඒක නිසාවෙන් ප්‍රතිසන්ද විඥානයක් හටගන්නවා. මේ ඇති කර ඇති වෙන ප්‍රතිසන්දි විඥානය ඒ නාම රූප ක්‍රියාවලිය අනුව නාම රූපච්ඡා සලායතන විඥානපත්‍ය නාම රූප මේ ප්‍රතිසන්ද විඥානයේ හින්දා නාම රූප પરම්පරාවක ආරම්භයක් හට ගන්නවා. ඉතින් ඒකත් එක්ක සලායතනවල පහළ වීම සිද්ධ වෙනවා. ඉතින් ඒ සලායතන හින්දා සලායතන පත්‍ය පස්සෝ ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශයෙන් හින්දා වේදනාව ඇති වෙනවා. වේදනාවෙන් හින්දා තණ්හාව ඇති වෙනවා. එතකොට ඒ අවිද්‍යාව ඍජුවම එවෙන්න හේතුව තණ්හාව ඍජුවම ඇති වෙන්නේ අපහසුකම් සහිත මේ තණ්හාව ඍජුවම ඇති වෙන්න හේතු වෙන්නේ අවිද්‍යාව බව තේරෙනවා. එහෙනම් අවිද්‍යාව ටික ටික ටික ටික ටික ටික ප්‍රහාණය කරන්න ඕනේ. අවිද්‍යාව ටික ටික ටික ටික ප්‍රහාණය කරන්ඩ කරනකොට මට දැනෙන්න ඕනේ මම මේ පජහන්තෝ රමති මගේ තියෙන මේ අවිද්‍යාව ටික ටික ටික ටික අයින් වෙනවා ඉස්සර වගේ නෙවෙයි මම මේ දේවල් වල දැන් ඇලෙන්නේ නැහැ මට සත්ව පුද්ගලයා විදියට තිබුණ අදහසට වඩා වෙනස් විදිහක් දැන් එනවා මේ මිනිස්සු දකිනකොට එතකොට ඒකෙන් මට ලොකු ලාභයක් තියෙනවා. හරි. සත්පුද්ගලයා සත්වයා පුද්ගලයාය කියලා තියෙන හැඟීම හින්දා මම ගොඩාක් මේ සත්වයා පුද්ගලයාත් එක්ක ලොකු රණ්ඩු සරුවල් අල්ලගත්තා ලොකු පොරයක් ඇල්ලුවා මෙයා මෙහෙම කීවාය මෙයා මෙහෙම මෙයාට මෙහෙම වුණාය මට අපේ පවුලේ අයට මෙහෙම කිව්වා අහවල් අයට මෙහෙම කිව්වා කියලා අර මෙහෙම කළා කියලා ඒ ඒ අයත් එක්ක වෙන වෙනම පෞද්ගලිකව ඒ සත්පුද්ගල සංඥාවෙන් කටයුතු කළා. ඒතර සත්පුද්ගල සංඥාව අයින් වෙනකොට මට තේරුණා එතන සත්වේ පුද්ගලයෙක් කියලා ගන්න බෑ ක්‍රියාවලියක් විතරයි තියෙන්නේ. ඒ ක්‍රියාවලිය නිසා එතන ඒ ක්‍රියාවක් සිද්ධ වෙනවා. ඒකේ වගකීම ඒ පැත්තටත් නෑ කියලා අපි ඊයේ පෙරදත් කතා කරපු විදිහට ගිය සතියේ ඒ කතා කරපු විදිහට අපිට පුළුවන් වෙන්න ඕනේ සතුටු වෙන්න මේ සත්පුද්ගල සංඥාව අයින් වෙච්ච හින්දා. ඉතින් අන්න එහෙම අවිද්‍යාව තිබුණොත් අවිද්‍යාව තියෙන ප්‍රමාණයටම විද්‍යාව පහළ වෙන්නේ නැහැ. එතකොට අවිද්‍යාව තියෙන ප්‍රමාණයටම අපිට ඒක ඥාණයට බාධා වෙනවා. අපි ඉති කරගන්න අපිට මේ පංච උපාදානස්කන්ධයේ ඇත්ත తত্ত্বය තේරුම් ගන්න අවශ්‍ය කරන නුවණක් එතෙන්ට යෙදෙන්නේ නැහැ අවිද්‍යාව තියෙන තුරු. අවිද්‍යාව කියලා කියන්නේ අකුසල ධර්මයක්. මේ අකුසල ධර්මය හරිම ප්‍රබලයි. ඒ අකුසල ධර්මය නිසාවෙන් අපිට දරා ගන්න අපහසුකම් තියෙන කෙලෙස් ධර්ම උපදින්නේ ඒකයි පංච උපාදානස්කන්ධ පිළිබඳව. ඇයි දරා ගන්න අපහසු කියලා කිව්වේ? ඒ දරා ගැනීම ගන්න අපහසු ඒවා අනිත්‍ය ස්වභාවයට, දුක්ඛ ස්වභාවයට, අනාත්ම ස්වභාවයට නතු වෙලා තියෙන දේවල්. ඒවා කිසිම විදිහකින් අපිට අපේ මගේ කියලා ගන්න පුළුවන්කමක් නැහැ. ඒවා ගත්තොත් තමයි මේ ගැටලුකාරී தත්ත්වය එන්නේ. එතකොට ඒක ඒව ගැනෙන්නේ ඒව ගැනෙන්නේ අවිද්‍යාවෙන්ද. එතකොට අවිද්‍යාව අයින් කරමින් මට සතුට වෙන්න ඕන මම දැන් තේරෙනවා මට දැන් කලින් වගේ නෙවෙයි මේ විදර්ශනා වඩපු හින්දා මට සත්පුද්ගල කියන සංඥාව උපදිනවා බොහොම අඩුයි කියලා දැනෙනකොට ඊළඟට මගේ දරුවා අය මගේ සහෝදරයා අය මගේ ඥාතියා අය කියලා වෙනදා වගේ අර වේවුලන ගති අඩුයි කියලා දැනෙනකොට අන්න අවිද්‍යාවේ යම්කිසි ආකාරයක අඩුවීමක් තියෙනවා කියලා Tamanටම දැනගන්න පුළුවන්. සිල් කැඩෙන වාර ගන්න අඩු වෙනකොට සිල් කැඩෙන්නේ තණ්හාව නිශ්චිත වෙන හින්දා. තණ්හාව පෝෂණය කරගන්න සතුට ඇති කර ගැනීම සඳහා මේ සීලය කැඩීමෙන් ඇති වෙන දුක්ඛිත ස්වභාවය දැන් මගේ ළඟ සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ නැහැ. ඒක කාරණා සහිතව තේරුම් අරගෙන මේ කාටවත් මෙහෙම ගහලා වැඩක් නැහැ කාටවත් මෙහෙම බැලලා වැඩක් නැහැ කියලා අර මෛත්‍රී හැඟීමට එහා ගිය විශාල හැඟීම ඒක එක එක එක ඥාන උපදිනවා අවිද්‍යාව අයින් වෙනකොට එතකොට අන්න ඒ ඥාන උපදවා ගනිමින් සතුට වෙනවා ඒ වගේම අවිද්‍යාව බැහැර කරගනිමින් සතුට වෙනවා ඒ දෙක බැහැර කරගනිමින් ඒ දෙක අයින් වෙනකොට අපිට විශාල සෝමනස්සයක් අපේ సంతානවල අනිවාර්යයෙන්ම පහළ වෙනවා. ඉතින් ඒකින්ද අපි නිබඳව নিরතුරුව මේ කාරණාවේදී අපි ওই විදිහට සිතමින් ඒ විදිහට සිතුවිලි ඇති කරගනිමින් යම් යම් දේවල් වර්ධනය කරගෙන කුසල් කුසල සිත් වර්ධනය කරගෙන සතුට වෙන්න ඕනේ අකුසල සිත් දුරු කරගෙන සතුට වෙන්න ඕනේ ඊළඟට ඒ වගේම තමයි මේවා කරගෙන යනකොට උපදින ප්‍රීතියක් තියෙනවා. අන්න ඒ ප්‍රීතියට කියන පාමොජ්ජය කියලා. විශේෂයෙන් සීල විසුද්ධිය ගැන හිම කතා කරද්දී අපි කියනවා සීලයෙන් පෝෂණය වෙනකොට සිතේ උපදිනවා ප්‍රමෝදය කියලා. පාමොජ්ජය කියලා කියන්නේ දුර්වල ප්‍රීතිය. ඒ දුර්වල ප්‍රීතිය කියලා කියන්නේ ඒක නොවටිනා එකක් නෙවෙයි පිටත් නේ. අපි මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් ප්‍රීති වෙන්න අවශ්‍ය බොහෝ දේවල් කරනවා. නමුත් ඒ වයින් ඇති වෙන ඒ සතුට ප්‍රීතිය දක්වා වර්ධනය වෙන්නේ නැහැ. මොකද ඒවා ඒ ෂණයේම ඒකත් එක්කම ඒ සිද්ධියත් එක්කම ටික ටික ටික ටික හිතෙන් බහන. සමහර ඒවා විනාඩි ගාණක් ඇතුළත ඒ ලැබු ප්‍රීතිය එතනින් ඉවරයි. ඒ වස්තුව අයින් වෙනකොටම ඉවරයි හුඟක් ඒවා. අ ඉතින් ඒකින්ද ඒ ඒ පැත්තෙන් අපිට ලොකු සැනසීමක් ලැබෙන්නේ නැහැ. එතකොට යම් කිසි කෙනෙක් ඒ ඒ කාම ලෝකයේ ප්‍රීතිය ලබන්න උත්සාහ කරනකොට බොහෝ වැරදි කරන්න වෙනවා. නමුත් යම්කිසි කෙනෙක් උත්සාහයක් ගන්නවා නම් නොඇලී ඉන්න මේ ලෝකයේ එයා උත්සාහ කරනවා මේ ලෝකේ නොඇලී ඉන්න කියලා අපි හිතමුකෝ අපේ විසුණුහන්ස නමක් තද තීරණයක් ගන්නවා මම නොඇලීව වාසය කරනවා නොඇලීව වාසය කරනවා කියලා. එතකොට ඉස්සෙල්ලාම ඇලීම අයින් කරන්න ගියාම ඉස්සෙල්ලාම පටන් ගන්න තියෙන්නේ පංචශීලයෙන්. ප්‍රාණඝාතය අතහැරීම පටන් ගන්න තැන. ප්‍රාණඝාතය අතහරින්න කාමයේ වර්ධාසිරීම බොරු කීම මේ වගේ බොහෝ දේවල් අතහරින්න ඕනේ මේ මේ කාරණාවේදී මෙන්න මේ අතහැරෙනකොට විශේෂයෙන් සීලාදී ගුණධර්ම වැඩෙනකොට හිතේ ප්‍රමෝදය උපදිනවා. අන්න ඒ ප්‍රමෝදයේ උපදිනකොට ඒක සෝමනස්ස සහගතයි මේ කුමන නෙක්කම්ම සහ නෙක්කම්ම නෙක්කම්මේ හින්දා අතහැරීම හින්දා ඇතිවෙන සතුටක්. අන්න ඒ සතුට ඇති වෙනකොට අරතිය නැත්තම් ලාමක කුසලයන්ගේ ඇලීම කියන රතිය ලාමක කුසලයන්ගේ ඇලීම කියන රතිය පහවලා යනවා. ඉතින් අන්න ඒ ඒකයි අරතිය ඇති වෙනවා කියන එතනදි කියන්නේ අරතිය ඇති වෙනවා මොකක්ද කුසලයන්ගේ අධි කුසලයන්ගේ ඇලීමක් ඇති වෙනවා. ඉතින් එන්න එතනදී අපිට තේරෙන්න ඕන හැම වෙලේම මේ ප්‍රමෝදය ඇති කර ගනිමින් තමයි මේක කරන්න ඕන. ප්‍රමෝදය ඇති කරන්න අපි හැම වෙලෙම කියන්නේ අඩුම ගානේ අදිෂ්ඨාන කරලා සතියක් දෙකක් තුනක්වත් මම කොච්චර කාලයක් දැන් ජීවත් වුණාද කියලා සති වලින් හරි මාස වලින් හරි ආයුෂ හොයන්න. හරි දින 7යි සතියකට සතියකින් ආයුෂ හොයන්න මම කොච්චර කාලයක් ජීවත් මම කොච්චර කාලයක් දැන් ජීවත් වුණාද කියලා මාස වලින් හරි සති වලින් හරි ආයුෂය ගණන් හදන්න. එතකොට මේ ආයුෂය ගණන් හදනකොට අපිට තේරෙවි මේ මේක මෙච්චරයි මේක මෙතනින් එහාට අය මම කොච්චර කාලයක් ආවද මේක මේක මේක මෙච්චරයි කියලා කිව්ව තව කොච්චර කාලයක් යන්නද එහෙනම් මේක මෙතනින් මොකක් හරි පියවරක් ගන්න ඕනේ බාහිර ලෝකයේ හින්දා සතුට උපදවා ගනිමින් උපදවන සතුට ගන්න උත්සාහ කරපු මට මෙතර මේ මේ ලෝකයේ ගොඩ කැපකිරීම කරලා ගොඩ කැපකිරීම කරලා මම උත්සාහයක් ගත්තා මේ ධර්මතාවය තුල ඉඳගෙන සතුටක් උපදවා ගන්න. ඉතින් ඒ උපදවාගත්ත ඒ ගොඩ උත්සාහ කරලා මේ ලෝකයේ තියෙන දේවල් වලින් සතුට උපදවා ගන්න හදුවා ඒක ලැබුණේ නැහැ. ඒකින්ද මම පිළිවෙතට එනවා කියලා ආපු අයට සීල විසුද්ධිය ආදී ඇති කරගන්නකොට ලොකු ප්‍රීතියක් ලොකු සතුටක් ඇති වෙන්න ඕනේ. එන්න ඒ ඇති වෙන ප්‍රමෝදය අන්න ඒ ඇති වෙන සතුටෙන් අන්න අර ලාමක කුසලයන්හි ඇලීමේ රතිය ප්‍රහාණය වෙනවා. ලාමක කුසලයන්හි ඇලෙන්නේ නැහැ දැන් මේ පැත්තේ ඇලෙන්නේ. ඉතින් ඔන්න ඔය දේවල් අපි හරියට බලලා තමන්ගේ පැත්තට යොමු කරගෙන මේ කියපු කාරණා මොනවද අපි කිව්වා නීවරණ ධර්ම වලට අදාළව කිව්වා සහ අවිද්‍යාව ගැන කිව්වා දැන් අරතිය ගැන දැන් කිව්වා මේ පාමුජ්ජය ගැන. එතකොට ධම්ම වාතාවරණය නැත්නම් ධර්මයේ පිළිබඳ හොඳට හොයලා ඒ පිළිබඳව දැනුම් තේරුම් ඇතුව විමසමින් කටයුතු කිරීමෙන් විචිකිච්ඡාව අයින් වෙනවා. ඒ වගේම නොයෙකුත් ඥාන උපදවා ගැනීමෙන් අවිද්‍යාව අයින් වෙනවා. ඒ වගේම ප්‍රමෝදයෙන් අයින් වෙනවා ප්‍රමෝදය උපදවා ගැනීමෙන් අයින් වෙනවා අර්ථිය මොකක්ද ඒ අර්ථය කියන්නේ කුසලයන්ගේ නොඇලීම නම් වූ අර්ථය අධි කුසලයන්ගේ නොඇලීම නම් වූ අර්ථය එතකොට අන්න ඒ ප්‍රීතිය උපදවා ගත්තාම කුසලයන්ගේ ඇලෙන ස්වභාවයකට එනවා. ඉතින් ඒවා තමන්ගේ තුල වෙනවද කියලා බල බල බල බල බල බල ආපු ගමනේ ඉදිරියට අරගෙන යන්න ඕනේ. එතකොට අපිට මේක අවශ්‍ය කඩයිමට තමන්ගේ කටයුතු සංවර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි පින්වත්නි මේ ආකාරයට කටයුතු කරමින් මේ ජීවිතය සාර්ථක කරගන්න සසර ජීවිතය සුවපත් කරගන්න නිවනින් සැනසෙන්න සියලු කාරණා තමන් තුළින් උපදවා ගන්න ඕනේ. ඉතින් එවැනි තත්වයකටපත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරිය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.